මෙම්ම පක්ෂය තුලම පිපිරීමක් ඇති වෙනවා මං හිතන්නේ දීර්ඝකාලීනව මෙම තනතුරේ 16 දෙනෙක් සමන්විත දේශපාලන පක්ෂයකට එම තනතුර හොබවීමට හැකි වෙයිද කියලා. නමුත් මෙහි වරදකරුවන් ලෙස මා දකින්නේ අනිවාර්යයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයයි එහි නායකත්වය. දෙපිලක් තියෙනවා ඒ දෙපිලටම මේ වගකීම තියෙනවා මං හිතන්නේ වගකීම තමයි ඔවුන් බල ලෝභීතාවය නිසා ආණ්ඩුවත් සමග එකතු වීම ඊටාම දුර්වල අවදවියක සිටින්නේ ඒ ගැන විරුද්ධ වීමේ ශක්තියක්වත් නැහැ. ජනතාව මේ ක්‍රියාකලාපයට කිසිසේත්ම සතු වෙන්නේ මක්නිසාද අනාගතයේදී මේ ජාත්‍යන්තරය සමග මෙය තියෙන්නේ පක්ෂයට සමීප වීමට මනා අවස්ථාවක් රජය බාර දුන්නා.